ආසතිය බලාගෙන හිටියොත් පේන්න පටන් ගන්නවා මේ ඔක්කොම නාඩගම් ටික. ඒ තනි නිල් අහස තියෙන නැත්නම් සදු සදු තනි සුදු අහස බලාගෙන ඉන්න ඇහ කරවිල වෙනවයි කියලා මේක සිංහලෙන් කියන්නේ. ඇහ කරවිල වෙච්චාම ඒක ඇතුලේ පනෝනා ලියනවා, බෝල දුවනවා, හෙල්ලෙනවා, ලොඳ කැඳ නැත්නම් කැටි ගහච්ච කිරි හොද්දක් නාලියනවා වගේ කොච්චර දම තම කොච්චර දම තමයි ඉන්නවා. ඒක බලන්න අගමැති නිසා අපි රූප බලන්නේ.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 වුවා දැක්කීම් තියෙනවා. ඒක නිසා කියන්න තියෙන්නේ අපි මේ භාවනා වැඩමුළුවට ගන්න බලාපොරොත්තු වෙන මහා ශුන්්‍යත සූත්‍රයේ ඒකේ සරුවචනසි ওই මාතෘකාව කතා කරනවා. කෙලිම කතා කරලා පෙන්නනවා මේ හම්බ කරන මිනිස්සෙින්ද ශූන්‍යතාවය පොඩ්ඩක් කියලා දෙන්නේ. කොට ගහන එකතු කරන මිනිස්සුන්ට අස්කරණයට හිස්කරණයට පොඩ්ඩක් ඉස්පාසු කරන්නයි කියලා මම හිතන නිසා අපි ධර්ම දේශනාවේදී තාටියක් විස්තර බලාපොරොත්තු වෙමු මේක සම්බන්ධ.